සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස හැම දිනාටම පෙරවන් සරණයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි දැන් අපි සූදානම් වන්නේ බෞද්ධ රූපවාහිනිය ඔස්සේ ප්‍රකාශනය කරනු ලබන ධර්මානුපස්සනා ධර්ම සාකච්ඡාව හා සම්බන්ධ වෙන්නේ. මේ ධර්ම සාකච්ඡාව හා දිගින් දිගට සම්බන්ධ වන පින්වතුන් දන්නවා අපි පසුගිය සති කිහිපයේ මුළුල්ලේ සාකච්ඡා කළේ බෞද්ධ දර්ශනය තුල ඉගැන්වෙන මූලික ඉගැන්වීමක් පිළිබඳව ඒ තමයි දානමය පුණ්‍ය කිරේ වස්තු එවත් මේ දානමය පුණ්‍ය ක්‍රියාව පිළිබඳව ඉතින් මේ පිළිබඳව බොහෝ කරුණු සාකච්ඡා කළා අද අපි බලාපොරොත්තු වෙනවා මේ දානයන් අතර ආමිෂ දානයන් අතරේ අග්‍රම දානයක් හැටියට සැලකෙන කඨින දානමය පින්කම පිළිබඳවත් ඒ වගේම දානය පිළිබඳව අභිධර්ම පිටකයේහි කෙලෙසින් කවර ආකාරයකින් කරුණු සඳහන් වෙනවද කියන කාරණය පිළිබඳවත් සාකච්ඡා කරන්න. මේ වෙනකොට අපි සූත්‍ර පිටකයේ සහ විනය පිටකයේහි දානය පිළිබඳව කතා වෙච්ච කාරණා පිළිබඳව කිනුතුන් දැනුවත් කරලා තියෙනවා. ඉතින් අභිධර්ම පිටකයේ මොන විදිහටද දාණය හා යෙදෙන කරුණු සම්බන්ධ වෙන්නේ කියන එක අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම එළඹෙන කාල සීමාව වස්සාන සමයෙන් ඉන් පස්සේ කටින පින්කම් සිද්ධ වෙන කාලේ ඉතින් ඒ පිළිබඳව පෙර පුහුණුවක් සහිතව අවබෝධයක් සහිතව ඒ කරුණවලට ඒ ක්‍රියාකාරකම් වලට ඔබට අවබෝධයෙන් යුතුව නැඹුරවන්නට හැකියාව තියෙන නිසා අද දවස අපි මේ කඨින දානමය පින්කම පිළිබඳව මූලික අවධානය යොමු කරගෙන සාකච්ඡාව පවත්වන්නට කල්පනා කළේ. ඉතින් අදත් පින්වත් ඔබ අප හැම දෙනාගේම දහම් පවස නිවාලීම සඳහා තමන් වහන්සේ සතු වටිනා විශාල ධර්මඥානෙ ඔබ අපහා බෙදා ගැනීම සඳහා මේ ධම් සභා මණ්ඩපයේට වැඩම කර සිටින අපේ හාමුදුරු අපේ ප්‍රේක්ෂක පින්වතුන්ට බෞද්ධානාලිකාව නරඹන හැමෝටම අමුතුවෙන් හඳුන්වා දිය යුතු වන්නේ උන්වහන්සේ සලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති ඒ වගේම ඩුබාහි ශ්‍රී ලංකාරාම බෞද්ධ මධ්‍යස්ථානාධිපති විචිත්‍ර ධර්ම කතික සම්මත්ථානාචාර්ය ත්‍රිපිටකාචාර්ය අභිධර්ම විශාරද අපේ නිර්හවත්තේ පඤ්ඤාසිරි මාහිමිපාණන් වහන්සේ අපේ කල්යාණ මිත්‍ර ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඊටාම ගෞරවයෙන් নমස්කාර පූර්වක පිළිගන්නවා ප්‍රාර්ථනා කරමි. අද මේ ධම්මානුපස්සනා ධර්ම සාකච්ඡාව සඳහා දායකත්වයෙන් කටයුතු කරන්නේ අපේ විහාරස්ථානයේ ප්‍රධාන දායකවත වශයෙන් කටයුතු කරන පින්වත් විශේෂඥ වෛද්‍ය වෙස්සමිතා වීරරත්න මෑණියන් සමන්ගේ දයාබර ස්වාමි පුරුෂයාණන්ට වෛද්‍ය සුසාන්ත වීරරත්න මහත්මයාණන් පින් අනුමෝදන් කිරීම සහ තවත් අරමුණු කිහිපයක් පෙරදරි කරගෙන ඉතින් අද දවසේ මේ වටිනා ධර්ම දානමේ කුසල බලයෙන් එතුමියගේ ඒ සිතඟි පැතුම් ප්‍රාර්ථනා සියල්ල ඉෂ්ට වේවා කියලා අපි පළමුවෙන් ප්‍රාර්ථනා කරමින් සාකච්ඡාව ආරම්භ කරන්නේ අපි හාමුදුරනේ අපි ඉස්ලාම් සාකච්ඡාවට ප්‍රවේශ වීම වශයෙන් කඨින දානය කියන්නේ කුමක්ද? ඇයි කඨින කියන වචනේ දානයේ සඳහා යොදලා තියෙන්නේ කියන එක සිහිපත් කරලා දෙන්න. සර්වන් සරණයි අපේ කල්යාණ මිත්‍ර ගෞරවනීය සලල්ලේ සම්බුද්ධි ස්වාමීන් වහන්සේ අපේ පූජනීය ස්වාමීන් වහන්සේ විශේෂිත වූ අපේ බෞද්ධයන්ට තාම වැඩගත් ප්‍රශ්නයක් තමයි දැන් අපේ අසන්නට යදුනේ කටනේ සම්බන්ධව මම හිතනවා අපේ පින්නතුල්ලා කඨිනේ පිළිබඳව දැනගන්න කොහොම කැමති වෙයි. ඒ වගේම බොහෝ පින්වතුන්ලා කඨිනේ පිළිබඳව, කඨින දානයේ පිළිබඳව ඉතාම හොඳින් දන්නවා. ඉතින් ගෞරවනීය ස්වාමීන් වහන්සේ මට හිතෙනවා මේ කඨින දානය පිළිබඳව කරුණු කීපයක් ගන්න කලින් මේ කඨින බුදුරජාණන් වහන්සේ අන්දන වදාලේ කොමක් මොනවාද හේතුවක් අරබයාද කියන එක ඇත්තටම බද්දවග්ග්‍ය කුමාරවරු පැවිදි වුණා. පැවිදි වෙලා මේ ස්වාමීන් වහන්සේලා බොහොම හොඳට මහාන දන් පිරුවා. හැබැයි මේ බද්දවග්ග්‍ය ස්වාමීන් වහන්සේලා වනාන්තරගත වෙලා තමයි මහාන දන් පිරුවේ. උන්වහන්සේලා සෑහෙන කාලයක් බුදුරජාණන් වහන්සේ දකින්න වැඩි නෑ. ඉතින් දවසක් මේ ස්වාමීන් වහන්සේට කල්පනා කළා අපේ බුදුරජාණන් වහන්සේ දකින්නත් ගියේ නෑ. ඒ නිසා අපි තථාගතයන් වහන්සේ දකින්න යමු කියලා දීර්ඝ මාර්ගයේ සරත්නියට දක්වා උන්වහන්සේ වැඩම කළා. ඉතින් වැඩම කරනකොට ඒ කාලෙ වෙනකොට බුදුරජාණන් වහන්සේ මේ සික්කපදයක් පනවලා තිබෙනවා වස් සමාදම් වේතේ කියලා. ඉතින් මේ ස්වාමීන් වහන්සේලා ඒ දීර්ඝ මාර්ගයේ වැඩනකොට වස් කාලේ වහින කාලේ නඳුනා ඒ ස්වාමීන් වහන්සේලා මඟ හිටපු ඒ දායකකාරකාදීන්ගේ පිහිටින් පුංචි සේනාසන මහදරට පූජා කළා. ඒ වගේ මහසල වස් ඇසුවා. වස් සමාදන් වස් සමාදන් වෙලා ඒ තුන් මාසෙ ගත කරලා වස් පවාරණය කරපු දවසේම උන්වහන්සේ නැවත පැවැත්මුරට වැඩම කරන්න සූදානම් වුණා. එතකොට කටනයක් අනුදැන දාලා තිබුණේ නැහැ. ඉතින් අර වස් පවාරණය කරපු ගමම්ම උනා අධික වර්ෂාවක් තිබුණා. මේ ස්වාමීන් වහන්සේට දීර්ඝ මාර්ගයේ වැඩම කරනකොට තේමිලා ඒ වගේම විනය පිටකේ සඳහන් වෙනවා මේ ධනුස්ස ළඟට සමහර වෙලාවට පෙරෙන තැන් ඉඳලා කරත්ත ගිහිල්ලා දුෂ්කර මාර්ගයක උන්වහන්සේලා සීරි වල මඩ ගාගෙන පැවැත්මකට වැඩම කළා. ඒ කියන්නේ මේ මේ කාලේ වෙනකොට අර බුදුරජාණන් වහන්සේ තුන් සිවුරෙන් යැපෙන්නට අනුදැනව දාරපු කාලේ වෙනවා. තුන් සිවුරෙන් යැපෙන්නට අනුදැනව දාරපු කාලේ. ඒ ඇත්තටම ඒ වෙලාවේ මේ මේ බුදුරජාණන් වහන්සේ අනන්දමාහිමියන් වහන්සේගෙන් මේ බද්දවග්ගින් රාජකුමාරවරුන්ගේ කාර්යය. ඉතින් මේ දුෂ්කරතාවය දැකලා එදා තමයි බුදුරජාණන් වහන්සේ මේ විසුන් වහන්සේලාට කටිනයක් අන්දනව දාන්නේ. එහෙමනම් මේ ශාමිනාන්තරි කටිනේ ගැන අහපුවා මේක මහා බර වචනයක්. කටින. ඉස්සෙල්ලා අපි කටින කියන වචනය විග්‍රහ කරගමු. ඔව්. ඒක කටින කියලා කියන්නේ මේ මොනම දෙයකින්වත් සොලවන්න බැරි. ඒ වගේම සිදුරු කරන්න බැරි. මහා පුණ්‍ය ක්‍රියාවට තමයි කටින කියලා කියන්නේ. මේ හරි මහා මෙරු පර්වතේ කම්පා කරන්න බෑනේ. ඊළඟට මහා පොළව සොල මේ කම්පා කරවන්න බෑ. වජිර පර්වතයේ දෙකට කඩන්න බෑ. ඒ වගේ මේ කටින කියන මේ පින්කම සුළුපට පින්කමක් නෙවෙයි. ඇත්තට මේක මේ පින්කමක් වගේම සාමාන්‍යහක මේක වෙනේ කර්මයක්. කර්ම කියලා කියන්නේ ඇත්තටම වෙනේ කර්මයක්. ඉතින් තද ගතිය කියන වචනයත් මේ කටින් කියන අර්ථයේ තියෙනවා. තද කියන්නේ තමයි තරම් බල සම්පන්න බල සම්පන්න බල සම්පන්න කුසලයක්. අනිත් කුසල් එක්ක අපි ආංශ දාන අතුරෙන් ගත්තොත් සියලු දහමයන් පරදවලා. දැන් ජීවිතාවේ ආවාස දානය ගැන කතා කරලා ආවාස ආවාස දානයටත් වඩා ප්‍රබල ආනිසංස ලැබෙන පින්කම ඒකට හේතුව තමයි ප්‍රධාන හේතුව තමයි මේක විනය කර්මයක් නිසා. විනය කර්මයක් හා සම්බන්ධ දානයක් නිසානයක් නිසා. එහෙමයි. එතකොට අපි හඳුරන්නේ මේ කඨින දානයක් පූජා කරනකොට ඒ සඳහා අවශ්‍ය කරන මේ පූර්ව සැකසීම් තියෙනවනේ. දැන් හැම පන්සලකම කඨිනයක් කරන්න පුළුවන්ද? කඨිනයක් පූජා කරන්න කැමති කියන කඨින දානයක් සිදු කරන්න කැමති කෙනෙක් විසින් අනුගමනය කළ යුතු ඒ වසපිළිවෙත අනුක්‍රමික ප්‍රතිපදාව මොකද්ද කියලා හදලා ඇත්තටම මේකේ සාල වැඩ කොටසක් තියෙනවා අපි මේ ගිහි ශ්‍රාවකයන් ශ්‍රවණය කරන නිසා ඒ අත්සන්ත ගොඩාක් බලපාන කාරණා ටික විස්තර කළොත් මම හිතනවා හොඳයි කියලා. ස්වාමීන් වහන්සේ කටින හිංකමක් කරගන්න විශාල පූර්වක්‍රියාවක් සම්පූර්ණ කරන්න ඕන. ඒකේ පළමුවෙන්ම අර සම්පත්‍ති කර ධර්ම රාශියක් එකතු වෙන්න ඕනේ. කාල සම්පත්තිය, ඊළඟට සද්ධා සම්පත්තිය, කුජල සම්පත්තිය, දේය ධම්ම සම්පත්තිය, පරිස සම්පත්තිය. මෙන්න මේ සම්පත්ති කර කාරණා සියල්ලම තියෙනවා. අනිත් දානයක් දුන්න එහෙම ඔය කියන තරම් සම්පත්තිය අවශ්‍ය කරන්නේ නැහැ. දැන් ඒක විශේෂිතම තමයි කාල සම්පත්තිය. කාල සම්පත්තිය කියලා කියන්නේ සම්මාංශ අපි මූලිකවම ගත්තේ කාලය හැටියට සම්මා සම්බුද්ධ ශාසනයක් කියන එක. ප්‍රධාන වශයෙන් බුද්ධ ශාසනයක් තියෙන ඕනේ. ඊළඟට උපසම්පදා භික්ෂුන් වහන්සේලා වැඩ ඉන්නත් ඕනේ. ඊළඟට අපි හැංගි තව පැහැදිලි කර ගැනීම සම්මා සම්බුද්ධ ශාසනයක් තියෙනවා කියන හැඟීම එන්නේ රටක තුල උපසම්පදා ස්වාමින් වහන්සේලා රැඳී සිටින අතුරු පමණද එහෙම නැත්නම් සාමණේර හාමුදුරුවෝ හිටියත් ශාසනයක් පවතිනවාද කියන එක පොඩ්ඩක් සාමිනාන්ත මේ හොඳ ප්‍රශ්නයක් දැන් අපේ විශ්වනේ ශාසනයට ගියොත් එහේ දැන් විශ්වනේ ශාසනය දැන් ලෝකෙ නෑනේ එහෙම ඒ නැති වෙන්න හේතුව තමයි තථාගතයන් වහන්සේ විශ්වනේන් තන්දනවදාල ඒ සුපපද ආශයක් තියෙනවා ඉතින් විශ්වනේ ශාසනයක් කොහොම හරි තථාගතයන් වහන්සේ පෙරැත්ත කිරීම මත අනද මහින්දයන් වහන්සේගේ පෙරැස්ස කිරීමක බික්ෂුණී ශාසනයක් හඳුන්වනවා දාලා. ඉතින් බික්ෂුණීන් වහන්සේලා කාලයාගේ වැයෙන් ලෝකෙින් මෙතලා ගියා. එහෙයි. ඉතින් අද ඒ මොනම විදිහකටවත් ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙන්නේ නැතුව බික්ෂුණී ශාසනයක් හේතුවන්න පුළුවන් කමක් නැහැ. අන්න ඒ වගේ තමයි බික්ෂු ශාසනයක්. බික්ෂු ශාසනයක් උපසම්පදා බික්ෂුන් වහන්සේලා හතර නමක් ලෝකෙන් නැති සදාත් මම කිය සමස්ත ලෝකය මුළු ලෝකයම මුළු ලෝකයම දැන් පහුගිය කාලවල වල අපි ගත්තොත් අපේ රටේ පවා උපසම්පදාව නැති වුණා නමුත් තායිලන්ත රටවල වල තිබුරුමින් වගේ රටවල ගෙනාවා මම කියන්නේ මේ සමස්ත ලෝකයේම උපසම්පදා භික්ෂුන් වහන්සේලා තුන් නමකට දැස්ස දවසට එදාට අපි කියනවා බුද්ධ ශාසනේ අවසන් අවසන් කියලා එහෙනම් මේ බුද්ධ ශාසනිකන උපසම්පදා සිල්වත් දෙනවත් ස්වාමීන් වහන්සේලා අනිවාර්යෙන් හතර නමකට වැඩි වෙන්න ඕන මේ කාල සම්පත්තිය. ඒ ඒ ඒකෙන් අදහස් කරන්නේ උපසම්පදා භික්ෂුන් වහන්සේලා තුන් නමකට අඩු වුණොත් විනය කර්ම කරන්න අවකාශය සැලසෙන්නේ නැහැ. සැලසෙන්නේ නැහැ. දානයක් දෙන්න බාධාවක් නැහැ. දානයක් දෙන්න බාධාවක් නැහැ. දානයකට එක නමක් හරියට ඇත්තරම අපේ හිතේ පහළ වෙන චේතනාව එතන. එහෙම විනය කර්ම කියන්නේ නෛතික ක්‍රමවේදයක්. ඉතින් ඒ ක්‍රමවේදේ සපුරා ගන්න උපසම්පදා භික්ෂුන් වහන්සේලා හතරමක් අවම වශයෙන් ඉන්නේ. ඒ අර පුද්ගල සම්පත්තිය අත්‍යවශ්‍යයි. අත්‍යවශ්‍යයි. එහෙමයි. ඒතර දැන් කටින දානේ කියලා කියන්නේ විනය කර්මයක් හා බැඳෙන පින්කමක් නිසා බුද්ධ ශාසනයක් නැති කාලයක කටින පින්කමක් කරන්න බැහැ. සම්මත ඉතාම හොඳ පිළිතුරක් දුන්නා. මොකද මේ විනය හා සම්බන්ධ වෙන නිසා තමයි මේ පින්කම කරගන්න බැරි මේ ස්වාමීන් වහන්සේලා උපසම්පදා භික්ෂුන් වහන්සේලා හතර නමක් වැඩ හිටියේ නැත්තම්. එහෙම. එතකොට අපි හඳුර විස්තර කරගෙන ආවේ කාල සම්පත්තිය පිළිබඳව කව. ඔව්. එතකොට මේ කාල සම්පත්තිය එතකොට ස්වාමී බුදු සාසනයක් තියෙන්න ඕන, විසුණු වහන්සේලා වැඩ ඉන්න ඕන. ඒ වගේම ස්වාමීන් වහන්සේලා පෙරවස් සමාදන් වෙන්න ඕන. එහෙම. දැන් පෙරවස් සමාදන් වෙන්න බැරි විච්ච ස්වාමීන් වහන්සේලාට පසුවස් සමාදන් වෙන්නත් පුළුවන්. එහෙයි. හැබැයි පසුවස් සමාදන් වෙච්ච ස්වාමීන් වහන්සේ නමකට කටනක් දෙන්න බෑ. එහෙනම් පෙරවස් සමාදන් වෙලා ඉන්නම ඕනේ. ඊළඟට වස්සාන ශික්ෂාපදේ හොඳට ආරක්ෂා කරලා තියෙන්නත් ඕනේ. ඒ වස්සාන ශික්ෂාපදේ ආරක්ෂා කරනවා කියන්නේ මොකක්ද හඳුනන්නේ? වස්සාන ශික්ෂාපදේ ආරක්ෂා කරනවා කියන්නේ සාමාන්‍යවහන්ස දැන් ඒ වස් කාලේ බුදුරජාණන් වහන්සේ අනුදැනව දාලා එකම දැනකට වෙලා. එඳා බිම්සාර මහරජුරෝ මතක් කළා මේ මේ සතාසූපාව පවා එක තැනකට වෙලා මේ වහින සමයේ දැස්ස කාලේ එක දැන හිටලා ඉන්නවා අන්‍යාගමික අන්‍යාගමික මේ කුලියතෝ පවා ඉන්න බිස්සුන් වහන්සේලා ඒ කාලේ ස්වාමීන් වහන්සේ තනකොළ එහෙම ඒක ඉන්ද්‍රියක් හැටියට තමයි සැලකුවේ එහෙම ඉතින් මේවා පාගගෙන මේ තනකොළ එහෙම වැවෙන කාලෙනේ මේවා පාගගෙන සැලෑටි පාගගෙන සත්තු පාගගෙන බිස්සුන් වහන්සේලා පින්න පාතේ වඩින්නට සුදුසු නෑ කියලා බිම්බිසාර රජු මතක් කළා. ඒ වෙලාවේ තමයි බුදුරජාණන් අපේ යන පින්ඩපාතේ වැඩිමින්ද එහෙම නැත්නම් මේ ධර්ම ප්‍රචාරය කිරීමද? ධර්ම සාමණේර පින්ඩපාත කියන්නේ අතන මේ කාලේ අර බුදුරජාණන් වහන්සේ අනුදන වදාරුවනේ ඉස්ලාම විශ්වමහා සරත බික්කවේ චාරිකම් බහුජන හිතාය කියලා එක පාරකින් දෙනමක් වඩින්න එපා පුළුවන් තරම් මේ ධර්ම ප්‍රචාරය කරන්න. ඒ අදහසින් නැත්නම් හිතුමතේ ඇවිද්දද? මෙතන ඇත්තටම සම්මාස මේ ධර්ම ප්‍රචාරයම තමයි දැන් අපේ බුදුරජාණන් වහන්සේගේ චරිතය ගත්තාම උත්තම චරිතා ප්‍රධානය අපි අද මේ විහාරස්ථානවලට වෙලා දිගට වැඩ හිටියට අපි බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ නැහැ. උන්වහන්සේ අවුරුද්දකට මාස 7ක් හෝ 8ක් අනිවාර්යෙන්ම කාර්යකා වැඩම කළා. ඒ කාර්යකා වැඩම කළේ සින්න ධර්මයේ ප්‍රචාරය කරන්න නද වගේ මේ මා මාර්ගයක් තිබුණේ නැහැ උන්වහන්සේ පාගමනින් වැඩම කරමින් උන්වහන්සේගේ දැකීමෙන් මේ වගේ වන කීමෙන් බොහෝ දෙනා පැහැදිලි බව අපට මේ ධර්මයේ තුලින් පැහැදිලි වෙනවා. එතකොට දැන් විසුණු වහන්සේලා බොහෝ සෙයින් ඒ තථාගතයන් වහන්සේ අන්දනවදාලේ අර ස්වාමීන් වහන්සේ මතක් කරපේක විදිහට එක මාර්ගයකින් දෙනමක් වදින්න එපා. එහේ. ඉතින් ඒකට ඒ තරම් මේ තථාගතයන් වහන්සේ බොහොම ක්‍රමානුකූලව තමයි ධර්ම ප්‍රචාරය කටයුතු සිද්ධ කළේ. එහේ. මම හිතනවා උතන දැන් පින්නපාතේ කරගන්න ජීවත් වෙන්න බෑ. මොකද අද වගේ අපිට ධාමයේ එහෙම දාගෙනත් දුන්නේ නෑ. අර පින්ඩියාලෝක භෝජනන් නිස්සාය පබ්බජ්ජා සතතේ යාව ජීවන් උත්සාහ කරමියෝ කියලා නේ. තේරෙනවද? මතක් කරගන්න. පැහැදිලි. එතකොට සාමාන්‍යන්ත මේ පින්නපාත කරගන්න පුළුවන්. නමුත් අර තාරිකාවේ වදින්නයි බැරි. එතකොට සතාගතන් වහන්සේ වදාලා ඒ වගේ විසුණු මහතනමක් වහලයක් කියන දෙයක් නැත්නම් කුටියක් වෙන්න ඕන. ඒ කුටියක් ඇතුළත වෙලා තුන් මාසේ වත් දැස්ස වහින කාලය තුල මම මේ ස්ථානයේ මොනම හේතුවක් නිසාවත් පිටට වඩින්නේ නැහැ කියන අදිස්ථානයෙන් එක්ක ඉන්නට ඕනේ. එහෙනම් බැරිම වෙලා අවස්ථා කීපයක් තියෙනවා දැන් විසින් වහන්සේලාගේ. ඒකට කියන අදහන වස් අදිස්ථාන වස් අදිස්ථාන කරනවා කියන්නේ. එහෙනම් ඒක ඇත්තම දැන් අපි අද දැන් අද කාලේ ගත්තොත් අපි සාමාන්‍යයෙන් එළියට යනකොට වස් කාලේ අපේ ස්ථානවල දහලා තියෙනවා අපි මොකද මතක් වෙන අයන් අවසාන කාලය කියලා කැතර මිනිස්සුන්ට තේන්න නෙවෙයි අවශ්‍ය කරන්නේ අපිට තේන්නේ. මේ වස් කාලයයි. මේ වස් කාලයයි. මතක් කරගන්න මේ වස් කාලේ පිටට යනවා නම් මොකද්ද කරන්න ඕන අපි? ඔව්. ඇත්තටම අපි කරන්න ඕන අපි අදිස්ථාන කරගන්නවා මට කරදරයක් නොවුනොත් මම දින 7කට කලින් නැවත ස්ථානයේ අපි දින 7කට යනවා නෙවෙයි නමුත් අපි අර කාලේ තියාගෙන අධිෂ්ඨාන කරගන්නේ අපිට පහසුයි සමහරවිට. කරදරයක් වේද කියලා දන්නේ කියන්න බෑනේ. අපි දින 7කට කලින් මේ ස්ථාන කරදරයක් නෙවුනොත් අනිවාර්යෙන් වෙනවා කියන අධිෂ්ඨානය තමයි අපි කරගන්නේ. ඒක තමයි අත්‍තරම වස්සාන් ශික්ෂාපදේ කියලා කියන්නේ. ඉතින් ඔතන දැන් කෙනෙකුට ගිහි කෙනෙකුට හිතෙන්න පුළුවන් ආ මේ අධිෂ්ඨානය කරගෙන යන එක ඉතින් මහ ලොකු දෙයක් නෙවෙයි කියලා. මොකද එතන ඊළඟට සිද්ධ වෙන ක්‍රියාදාමය තමයි ස්වාමීන් වහන්සේ ඒක තමයි වැදගත් මේ ඒක කලින් අපි හඳුනන තවත් දෙයක් දැන් වස් තුම්මාසයක් පන්සලක හරි එක කුටියක හරි එක තැනක සමාදන් වෙලා ඉන්නවනේ එතෙන්දී ස්වාමින් වහන්සේලාගේ මොන හරි විශේෂ අධ්‍යාත්මික දිනුවා කියනෝද එහෙම නිකම්ම වැදගත් ප්‍රශ්නයක් සම්මත මොකද අපේ බුද්ධ ශාසනය තුළ වැඩියෙන්ම සසර දුක් නිවලා නිවන් අවබෝධ කරගෙන තියෙන අවස්ථාවක්. එහෙනම් අපි ධර්මයේ ගත්තාම හොඳට පැහැදිලි වෙනවා. අදටත් ස්වාමීනාට බලන්න අපේ මිනිස්සු අපේ කැදහැවත් කායකයෝ වැඩියෙන්ම කුසල් කරගන්නේ වස්සන් කාලේ. සමහර ස්වාමීනාදරත් ඒ අද්දැකීම නැති සමහර අපේ විහාරස්ථානවල මේ දින 90ම බණ කියන. එහෙනම් සමහරට අපිට පොතක් දෙවනවා මේ දැක්කම සිදුන හිතෙනවා මේ අන්තිම සපතකුත් තියෙනවා. මේ දින 90ම මිනිස්සු බණ අහන් දෙනවා. එහෙනම් මොනතරම් අර සංවිධානය කරන අය අන්තර ස්වාමීන් වහන්සේලාටත් සල්ප වෙනක් නෙමේ බණ කියනවා කියන එක. එහේ. ඊළඟට බණ අහන්න වෙනවා. ඒක විහාරස්ථානෙත් අමුතු විදිහට විදුලි ආලෝකෙන් දැල්වලා පහන් දැල්වලා මේ පුදුම විදිහට විහාරස්ථානෙ දෙන්නට වඩා ලොකු ආලෝකයක්. අපි හන්නේ අවසර එතෙදි පොඩ්ඩක් මතක කරගන්න. දැන් මේ මිනිස්සුගේ අදහස තියෙන සමහර මේ වස් කාලයේදී මේ භාවනා කරගෙන මේ විවේකයෙන් ඉන්න ඕන කියලා තියෙන්නේ. ඒ බණ කිය කිය පින්කම් සංවිධානය කරන්න ගියාම තවත් මේ කලබල වෙනවා. එහෙම අදහසක් තියෙනවා. හඳුරන්නේ මේ බණ ඇසීමත් එක්තරා භාවනාවක් නේද? ඔව් ඇත්තටම සානක එහෙම දැන් අද අපි මේ කාලයක් එක්ක බලන්න ඕන අපි ස්වාමීන් වහන්සේලාට දෙපැත්තින් ගත්තොත් ස්වාමීන් වහන්සේලාට බණ කීමක් මහා කුසලයක්. එහෙම. ඒක ධානය කරන්න බැරි කුසලයක්. අපි දැන් ගමක සේනාසනක් හම්සලක් ගත්තොත් අපි ওই ගමට ගිහිල්ලා ස්වාමීන් වහන්සේ ආ මේ වස් කාලේ භාවනා කරන්න කියලා භාවනා කරන කෙනෙක් සාසන අමාරුයි. එහෙමයි. භාවනාවක් කරෙන්නේ නැහැ අන්තිමට ආම් වෙන කුසලයක් වෙන්නේ කුසලයක් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා වඩා හොඳයි යම් කිසි පිළිසකට එහෙම භාවනා කරන්න පුළුවන්. ඒක ලොකු දෙයක්. නමුත් බොහෝ දෙනාට ඒකනේ බුදුරජාණන් වහන්සේ මේ ආමස පූජාව අනුදැනව දාලේ. නාස දැක්කම මේ ලෝකේ යථාර්ථය ස්වභාවය. ඉතින් ඒ නිසා ඔය දෙආකාරයේ මාමේ ආමිෂය හොඳ නැහැ ප්‍රතිපත්තිය හොඳ නැහැ කියලා ප්‍රතිපත්තිය හොඳයි එහෙම නෙවෙයි ආමිෂයි ආමිෂය කරන්න ඕන ප්‍රතිපත්තිය ඕනේ නැහැ බොදීමක් අවශ්‍ය නැහැ මේ ආමිෂය තුලින් ප්‍රතිපත්තිය ළඟා වෙන්න පුළුවන් මේක පියවරෙන් පියවර ඒ නිසා මම නම් දකින්නේ අද අපි ඒක දැන් අපි ඔය ප්‍රශ්නෙම ගත්තොත් ස්වාමීන් වහන්සේ සමහර මිනිස්සු වෙලා කියන අර දේශකයන් වහන්සේ මෙහෙම බණ කියන අහවල් දේශකයන් වහන්සේ විහිළු කරනවා අරයන් මෙහෙමයි බණ කියන්නේ මම නම් දකින්නේ ස්වාමීන් වහන්සේ ඒ සියලු ආකාරයෙන් බණ කියන ස්වාමීන් වහන්සේලා ධර්මයේ හැබැයි අධර්මයේ නෙවෙයි. ඒ සියලු ආකාරයෙන් බණ කියන ස්වාමීන් වහන්සේලා මෙරට අවශ්‍යයි. සමහර මිනිස්සු දැන් දැන් ගොඩක් අය දැන් පානදුරේ අරිගම් ස්වාමීන් වහන්සේගේ බෝධි පූජා කවි ඒ දේශන අහලා මහානවිච්ච ස්වාමීන් වහන්සේලා අද විචිත්‍රවත් විදිහට බණ කියන ගොඩාක් ස්වාමීන් වහන්සේලා ඉන්න මම අහලා තියෙන මම මාත් කතා කරලා තියෙන මහාන වෙන්න හිතුනේ පානදුර අරුබන් සාන්තගේ හඬහල්. එහෙම. තව සමහර අය මේ ධර්මයට ප්‍රවේශ වෙලා තියෙන කවි බණහ. එහෙම. මේක මුල පියවර අපි අර ඒකයි මම කිව්වේ මේ සමාද රටාව විවිධයි. ඒ විවිධ සමාද රටාවක අවශ්‍ය සාමාන්‍ය බණ ඕනේ. ඒ වගේම පොලිසුගේ සිත් ලැබ ගන්න විදිහේ එක්කෙනා ධර්මයේ ග්‍රහණය කරගන්න මාධ්‍ය වෙනස්. මාධ්‍ය වෙනස්. ඒ නිසා අපි එතනදි තුනක් ભેදයක් ඇති කරගන්න ඕන නෑ. අහවල් ස්වාමීන් වහන්සේ කියලින්ම නිවන ඉලක්ක කරන ඒව තමයි බණ මේවා බොන බණද එහෙම ભેදයක් ඇති කරගන්න අවශ්‍ය නැහැ මොකද මේ තැනත්තා ඉතින්ට ගිහිල්ලා තියෙන අර මුලින් මුංචි පුංචි බණ අහලා තමයි දැන් අර ධර්ම දේශනාව වුණත් අපි හන එක තැනකට ඇලීමයි තව තැනකට ගැටීමයි ඇති වෙනවා කියන්නේ ශ්‍රාවකයාගේ ඉතරහ නොදියුණු මානසිකත්වය. අනිවාර්යයෙන්ම එතන පැහැදිලි ශ්‍රද්ධාවක් නැහැ. එහෙමයි. එතකොට දැන් අපි ස්වාමීන් කතා කරේ මේ විශේෂයෙන්ම දැන් ඔය කාල සම්පත්තිය ගැන. එහෙමයි. එතකොට මේ කාල සම්පත්තියේදී ඔය කියන කාරණා බුද්ධ ශාසනය ඊළඟට උප සම්පදා විසුණුහතර බුද්ධ ශාසනය කියන්නේ සම්පදා විසුණුහතර හතර නමක් වැඩ ඉන්නට ඕන. ඒ වගේම පෙරවස් සමාදන් වෙන්න ඕන. රස්සාන ශික්ෂාපදේ ආරක්ෂා කරන්න ඕන. ඒ වගේම ස්වාමීන් වහන්සේ වස්පවාරණය කරන්න. මහා පවාරණය පවාරණය කරන්න ඕන. ඊළඟට මට මතක් වුණා අපේ ගුරු දේවෝත්තම කඩවැද්දුව සිද්ධානවන් සාබිලහන මහානිපාණන් වහන්සේ වස් අර වස්සාවාසික චීවර නැත්නම් වස් ආරාධනා වෙලාවේදී උන්වහන්සේ දායකයන්ට දෙකක් මතක් කළා. දැන් අපි අද මෙයත් සංගෙන් වස් ආරාධනාව ලබා හිතවත් සමාදන් වෙනවා. එහෙනම් ඉතින් අපි අසමාදන් වෙනවා වගේම අපේ මේ පින්නතුන්වත් අසමාදන් වෙන්න කියලා. හ්ම් හ්ම්. ඒ වස්සමාදන් වෙන්න කියලා උන්වහන්සේ අදහස් කරේ මේ වටිනා කාලය මේ ස්වාමීන් වහන්සේලා අවස්ථාන ශික්ෂාපද ආරක්ෂා කරන කාලේ උන්වහන්සේලා වෙනකට වඩා බණ භාවනා කරන කාලේ වෙනකට වඩා පින්කම් වල යෙදෙන කාලේ ඔයත් සම්පත් අපි ආරාධනා කරනවා ගිහි පාර්ශවයට මේ වස් සමාදන් වෙනවා. එහෙනම් වස් සමාදන් වෙන්න කියලා කියන්නේ මේ වස් සමාදන් වෙන්න කියන එක නෙවෙයි. ඒ කාලෙ තුල ගිහි අයට පුළුවන් කරන වර්ෂයේ මාස 3ක් වෙන් කරගෙන උපෝසත අත්හාංග සීලේ සමාදන් වෙනවා. ඇත්තට දැන් අර ඉන්කම් මහත්ඵල කරගන්න තමන් දක්ෂ වෙන්න ඉතින් එහෙම. ඒ කාලෙක දැන් අපි ගොඩාක් පින්කම් කරන කටන පින්කම් කරන අය ඉතින් ආරාධනා කරන දවසට එනවා ආය මේ සමහර ස්වාමීන් වහන්සේලා කියනවා ඉතින් ආරාධනා කරන දවසට තමයි එන්නේ කියලා. ආයේ පූජා කඩින් දවසට තමයි මේ දායකව දකින්න හම්බෙන්නේ. එහෙම නෙවෙයි ස්වාමීන් වහන්සේලාත් එක්ක නැතිලා ආයේ සියපින් පස්ථාන කරලා ඒ සංඝෝපස්ථාන කටයුතු සිදු කරන කටයුතු සිදු කරලා දෛනික පූජාවන්ට සම්බන්ධ සම්බන්ධ වෙලා ඉතින් හින වඩා ගන්න තමයි දක්ෂ වෙන්නේ. අර අතන අපේ හන්නේ මේ දායකයොත් වස් සමාදන් වෙන කියන එකෙන් තමයි මෙහෙමත් අදහසක් ගන්න පුළුවන්. අර දෛනික ජීවිතයේදී මේ වස් කාලයට අමතර ජීවිතයේදී මිනිස්සු හිත රිසිසේ එහා මෙහා ගමන් කරනවානේ. ඉතින් මේ වස්තුන් මාසේ 10 කියොත් හිත වස් සමාදන් කරවල එතනක රඳවාගෙන ගියොත් හොඳ ආර්ථයක් එහෙමත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ විරදපති ආමිෂයට නැඹුවා සමාදන් වෙලා අපි අත්‍යන්ත සම්මාස හිතට දැනෙන්න සිල් රකින්නවා නම් මේ මාස තුන අමුත්තක් දැනෙනවා. එහෙමයි. ඒකවල කුසල් දැන් අර යෝසීලවා සීලවන්තේසු දදාස් දානක් කියන බුද්ධ වචනේ අනුව තමන් හිතට සීලවන්තව ඉඳගෙන මේ විදිහේ සිල්වත් පිළිසකට දානේ දානමය පින්කමක් කරනවා කියන්නේ ඒක මහත් කලයි. එහෙම. ඒකට අපි හඳුරන්නේ අර කටින මේ පින්කම ඉලක්ක කරගෙනනේ මේ ඔක්කොම කරන්නේ. කරන්නේ. ඒ සියල්ල කටිනේ හා බැඳෙනව නේද? කටිනේ හා බැඳෙනවා. පූර්ව චේතනාව. අර පින්කමේ තියෙන ගැඹිරත් දැන් සාමාන්‍යයෙන් මතක් කළා මේක මේ හරි ඝනකමයි. එහෙම. හරි මහ පොළොව වගේ. ඒ කියන්නේ පින්කමකට අපේ පැත්තෙන් දෙන්න තියෙන සියලු ශක්තියත් අපි දුන්නම මේ පින්කමේ තියෙන වටිනාකම කියා නිම කරන්න පුළුවන් කමක් නැහැ. ඒ කියන්නේ මේකේ උපරිම ශක්තිය බලය ඝනකම ගන්න නම් ප්‍රතිග්‍රාහකයා විදිහට ස්වාමින් වහන්සේලා දායකයෝ විදිහට දායකයෝ සම්පූර්ණයෙන්ම තමන් උපරිම කැපකිරීම කරන්න. උපරිම කැපකිරීම කරන්න ඕනේ. අපි හන්නේ පොඩ්ඩක් අර වස් පවා මහා පවාරණේ කියලා කියන්නේ. එතෙන්දී සාමාන්‍ය අර සංඝයා ඉදිරියේදී කියන මේ තුන් මාසයක් එකට ඉඳලා ගිහිල්ලා ඒ වාක්‍යයෙන් කියන අදහස දායකයන්ට කිව්වොත් මම හිතන්නේ ඒකේ ලොකු අදහසක් ඒ නේද. අතරම එතනදී වස් සමාරණයද කියන්නේ ආපමාරණය කරනවා කියලා කියන්නේ අර බුද්ධ වෙනවා සුතේනවා පරිසංකය. ඇත්තම ඒක ඒක ඒ වරදක් වුණා වරදක් මේ වස් කාලේ මේ වැඩි හිටියන් සංඝයාට කියනවා මම මේ වස් සමාදන් වෙලා හිටපු කාලය තුළ මගේ වහන්සලා මගේ වරදක් දැක්කා නම් අරුවා නම් මම මම වරදක් කළා කියලා සැක හිතනවා නම් සැක හිතනවා නම් සෝදාන්තු මං ආයස්මන්ත අනුකම්පං වදන්තු මං ආයස්මන් අනුකම්පං උපාදාය. ඉතින් මට ඒක අනුකම්පාකල අනුකම්පාකල කියන්න. ඒක මං හදාගන්න. ඒක මං හදාගන්න. දැන් මට මතක් වුණේ මේ දැන් අද කාලේ දැන් අතර මේ රස පවාන්නේක අපිට මං හිතන ස්වාමීන් වහන්සේලාට ඒ අත්දැකීම නැතුව ඇති. සාමාන්‍ය අපේ වැඩිහිටි ස්වාමීන් වහන්සේලා මේ මෙන්න මේ හවල් වර්ධ කරා කියලා කිව්වා. ස්වාමීන් වහන්සේට කියන්නේ ආයෙත් කියනවා. කියන්නේ නැහැ. කියන්නේ නැහැ. ඔව්. සාමාන්‍යයෙන් එහෙම කියන්නේ අවස්ථාවක් මම හිතන සාන්තෝෂයට අඩුයි. අඩුයි එහෙමයි. ඉතින් අපේ මට මතක් වෙන අපේ විදේශීය ස්වාමීන් වහන්සේලම මේ අපේ වැඩිහිටිම අපේ නාවින අරිබන් ස්වාමීන් වහන්සේගේ ගුරුවරයෙක් වෙන ස්වාමීන් වහන්සේ නමකට විදේශීය ස්වාමීන් වහන්සේ නමක් වුණ කෙනෙකුට ලොකු හාමුදුරුවෝ වස් පවාරණය කරනකොට මම ඔබ වහන්සේගේ වරදක් දැක්ක කියලා කිව්වා. කිව්වා. මොකක්ද මේ සංස් බොහොම නිහතමානී මගේ මොකද ලැබෙච්ච වැරද්ද. ඒ වෙලාවේ මහත්තුන් සේපාලිකා ගහක මල් වැටෙන තියෙන දේවල් ඇහිඳ ගන්න නැතුව සේපාලිකා ගහක් අත් කියලා හෙල්ලුවා මම දැක්කත්. ඉතින් ඒ වගේ අර ඒ වෙලාවේ දැන් අපි දැකලා නැතුව අර විදේශීය ස්වාමීන් වහන්සේට වෙනම සංස්කෘතියක් තියෙන නිසා අපේ ලාංකික ස්වාමීන් වහන්සේලා නම් සාමාන්‍ය විවරබත් වෙන්නන් යනවා ටිකක් අඩුයි. සහ එතන ප්‍රසිද්ධිය කියන්නේ නැහැ ඒක පස්සේ වෙලාවක පස්සේ වෙලාවක කියනවා. පොලිස් හොස් කියන කතාවක් කියනවා. ඇයට එහෙම පුළුවන් කෙලින්ම අපු ගමන් කියනවා. <laughs> ඉතින් අවසරය දීලා තියෙනවා නේ කියන්නේ කියන්නේ. ඉතින් අත්‍තරම් ස්වාමීන් වහන්සේ එතනදී දැන් බලන්න බුදුරජාණන් වහන්සේ අර සියලුම ස්ථවිර මහා තේර ස්ථවිර නවක සියලු බිස්සුන් වහන්සේලාගේ උන්නෝන්ගේ වැරදි තියෙනවා නම් ඒක නාවේ ප්‍රකාශ කරනවා. මම මෙන්න මේ වස් කාලේ වයසේ තුඟ මෙන්න මේ වරද දැක්කා. මම ස්වාමීන් වහන්සේගේ වෙලාවේ කටිනේ තියෙන එක්තරා ආනුභාවයක් අපිට වැඩි ස්වාමීන් වහන්සේ නමකට ඒ සංගයා ඉදිරියේ ඔබ වහන්සේගේ මෙන්න මේ වරදක් මම දැක්කා කියලා අපිට ප්‍රකාශ කරන්න ශක්තියක් නෑ නමුත් බුදුරජාණන් වහන්සේ මේ කටිනේ හරහා මේ සියල්ලම අපිට ලබා දෙලා ලබා දෙනවා අනිත් එක අධ්‍යයනය දැන් ඔය මේ කටිනේ කරන දායකයනුත් ওই කාල සීමා තුන් මාසෙම සමහරට ගෙදර දොරේ වැඩ කටයුතු සමතක කරලා දාලා මහා කැපකිරීමකින් පන්සලේ කටින පින්කම හා සම්බන්ධ වෙලා ඉන්නවනේ. ඒතර ගෙදර දොරේ වැඩ කටයුතු ගමු කියන පොළ මහත්තයාගේ නෝනගේ වැඩ කටයුතු. ඉතින් කටින කල් ඉවර වෙලා හරි ගිහිලා මේ වාක්‍යම නොකියුවට මේකේ අදහස කියලා මගේ අතින් මොනවා හරි අඩුපාඩු වෙන්නේ නැති වැරදි වෙන්නේ නැති මටම හිතෙනවා නම් සැකයක් මට කියන්න කියලා. කියලා සමාවිලි ගන්නත් පුළුවන් නේද? ඒක ඇත්තම ඒ සමාගයේ වරද කෙසේ හෝ ස්වාමයාට හරි කාට හරි කියලා කමා කරගෙන මේක හොඳ දෙයක් ස්වාමීන් වහන්සේ. එහෙමයි. අපි මොකද අපි වැඩි කියන්න හැමදාම හොඳනකොට අපි කියන වාක්‍යයක් නෝකාස ద్వාරත්‍රේන සංසබ්බන් අක්ෂයන් කම කියනවා. ඒ ద్వාරත්‍රේ මොනවා හරි සිතින් වචනින් තුන්දරින් තුන්දරින්. මොනවා හරි අඩුපාඩුවක් වෙලා තියෙනම් සමාවන සෝක්කයි. ඇත්තරම මෙන්න මේ නිහතමානීත්වය මෙන්න මේ නිර්හංකාරකම ස්වාමීන් වහන්සේ මේ ශාසනයේ බබළුවන් අත්‍යවශ්‍යයි. එහෙම. නැතු සාමනාත දැන් මොන තරම් ඔළුව පොම්බගෙන එහෙම මාන්නෙන් ඉඳලා මේ ධර්ම මාර්ගේ යන්න බෑ. ඇත්තට මේ කටින පින් කරන අපිට ඇතුළාන්තේ ගත්තාම මේ පවාරණයෙන් වුණත් මහා පවාරණයෙන් වුණත් ගත්තාම මෙතන තියෙන මහා නිහතමානී වටිනා සාර ධර්ම පද්ධතියක් ඒක ධර්ම පද්ධතියක් දැන් සරියුත් මහ රහතන් වහන්සේ බලන්නේ ස්වාමීන් වහන්සේ. දැන් මේ ශාසනේ හිටපු දෙවෙනි වෙන්න බුදුරජාණන් වහන්සේට විතරයි. නමුත් පිරිනුවන් පාන වෙලාවේ වික්ෂුන් වහන්සේ ළඟට ගිහිල්ලා උත්සුකයෙන් ඇඳගෙන පිට කියන්නේ සාසනික සම්ප්‍රදායයේ තියෙන වටිනාකම දෙගැනීමනේ. අපි මහාන වෙනකොට දෙගන්න තියාගෙන වාඩි වෙනවා. හැන තියාගෙන වාඩි වෙනවා. ඒක මහාන වෙනකොට අපි වාඩි වෙන්නේ හැන තියාගෙන. ඒක සම්ප්‍රදාය වෙනකොට වාඩි වෙන්නේ හැන තියාගෙන. කුක්කුටිකේ. ඊළඟට විනය කර්මයකට අපි සම්බන්ධ වෙනකොට වාඩි වෙලා ඉන්නේ කුක්කුටිකේ. අවද්දසෙන්කට වාඩි වෙලා ඉන්නේ කුක්කුටිකේ. ඒ විදිහ ගෞරවාන්විතවම ඉඳගෙන සරියුත් මහරහතන් වහන්සේ දුකින් වහන්සේට මතක් කරනවා අවුරුදු 44ක් මම ඔබ වහන්සේලාත් එක්ක එකට හිටියා. මේ කාලේ මගේ කයින් වචනේ සිතින් වරදක් වුණා නම් මට සමාවෙන සේක්වා කියලා මාසි සමාව අරගෙන තියෙනවා. එහෙනම් ඒකට මේ සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ කියලා කියන්නේ මෙහෙත මානසික ප්‍රතිබිම්බයක්. ඒක අපේ හරියට අර ලොකු අයියා වගේ. එහෙනම් අපේ ශාසනය අපි දැන් ශ්‍රාවකයෝ අපේ ඉහළම පෙළ ඉදිරියෙන් ඉන්න මේ ශාසනයේ පවුලක ලොකු අය වගේ ශරීර පහරක් වෙනවා. ඒ උන්වහන්සේ තමයි අපි ආදර්ශයට ගන්න ඕනේ. එහෙනම් බලන්න සාමාන්‍යයෙන් මේ වැඩපිළිවෙල සම්පූර්ණ නිර්හංකාරකමත් එක්ක නිර්මාණකමත් එක්ක වස්පවාරණයත් එක්ක සම්බන්ධ ගත්තාම ඇත්තටම එහෙම යන ඉස්සරහට යන වැඩපිළිවෙල. එහෙනම් ඒක දැන් වස්පවාරණය කිරීමෙන් පස්සේ තමයි කටින ක්ෂේත්‍රයක් බවට පත් වෙනවා. කටිනයක් කරන්න සුදුසු තැනක් බවට මේ පන්සල පත් වෙනවා. ඉතින් එතන ඉඳලා පිළිවෙත කොහොමද? ඔව් එතන ඉඳලා අපේ දායක පාර්ශවයෙන් ස්වාමීන් වහන්සේ මේ කටිනේ කියන එක අද කාලේ දැන් මම නම් පුද්ගලිකව සංහස මේ කටින කියන නමවත් පාවිච්චි කරන්න වස්සවසාන පින්කම කියලා පාවිච්චි කරන්නේ. එහෙම. එතකොට අපේ වස් වසපු ස්වාමීන් වහන්සේලා අද කටින හෙට කටින අද කාලේ හැටියට අපිට සංවිධානය කරේ නැත්නම් පින්කමක් කරගන්න හම්බෙන්නේ දැනගන්න වෙනවා. නමුත් අපිට පුළුවන් මට්ටමින් අපි මේක ආරක්ෂා කරගන්න බලන්න ඕනේ. දායක පාර්ශවය කටින චීවරය සකස් කරනකොට කටින චීවරය ඇත්ත අපිට නොදැනුවත්ව සකස් කරනවා නම් ඉතාම හොඳයි. චීවරයක් උඩ කරනවා. අර පැරණි විදිහට අර වස්ත්‍රයක් දීලා එදා උදේ මේක සකස් කරලා එහෙම කරනවා ඒක එදා උදේ පූජා කරන එක. ඒකට අපි දන්නවද කඩිනේ කියලා. එහෙම. ඊට කලින් අද අපේ බොහෝ තැන්වල ස්වාමීන් වහන්සේ මේ කටින චීවරයක් පූජා කරන්නේ. පූජා. එහෙනම් කටින චීවරයේ විදිහට තනිපට සිවුරක් විතරද පූජා කරන්න පුළුවන්? නෑ නෑ මේ සූර තුනෙන් අnder සූර ගන්නත් පුළුවන් කණිකට සූර ගන්නත් පුළුවන් දෙකට සූර ගන්නත් පුළුවන් ඒ සූර තුනෙන් කැමැති සූරක් ඒකට බොහෝ තෙයින් කණිකට සූරක් එතකොට ඒක දායකයන්ට විශේෂයෙන් සකස් කරන්න ඉඩ දෙන්න ඕන නේද දායකයන්ට විශේෂයෙන් සකස් කරන අපි දැන් හැබැයි දැන් ගොඩක් වෙලාට දැන් අර ආම්බුරු එක යම් පන්සලක හරි යෝගාශ්‍රමයක හරි සේනාසනයක හරි වැඩ ඉන ආම්බුරවරු පොරවන්නේ මේ පාට සිවුරු ඒ ආදි වශයෙන් කියලා දායකයෝ තීරණය කරලා එහෙම පූජා කරන ස්වභාවයක් තියෙනවා නේද? ඒක කාලෝචිතයි ස්වාමීන් වහන්සේ. මම කියන්නේ වස්සාවාසික සූර්ය. දැන් අපේ ස්ථානේ ඉන්නවා නම් නැතිගත මහරගම ධර්මායතන කොරෝන පාටක් වෙනවා පොඩල් දිව සේනාසනවල කොරෝන පාටක් තියෙනවා. ඉතින් ඒ වගේ එක එක ස්ථානවල ඒ ඒ වැඩිහිටි පරම්පරාවෙන් ප්‍රෝගණ අපු පාටක් තියෙනවා. එහෙම. ඉතින් ඒක වස්සාවාසික සූරක ප්‍රශ්නයක් නෑ ස්වාමීන් වහන්සේට මේ අවශ්‍ය ප්‍රමාණය අහලා ඒ වස්සාවාසික සිවුරු කියන එකක් පොඩ්ඩක් කියවතුනයි දැන් කටින් සිවුරට අමතකව අමතරව පූජා කරන වස්සාවාසික වස්සාවාසික සිවුරු කියන්නේ සම්මත මේ ශාසනික වචන නිසා බොහෝ ගිහියයි දන්නේ තේරෙන්නේ ඒක හරි ස්වාමීන් වහන්සේ දැන් වස්සසපු ස්වාමීන් වහන්සේලාට ප්‍රසාදයෙන් අර දායකයෝ සීවරයක් පූජා කරනවා ඒක අර කටින් සිවුරට සම්බන්ධ වෙන්නේ නැහැ ඒක පෞද්ගලිකව ඒ ස්වාමීන් වහන්සේලාට සකස් කරලා මේ වස්සසපු ස්වාමීන් වහන්සේලා අපිට 19ක් වස්සසුවා නම් කටයුතු තීවරයට අමතරව අර අනිත් ස්වාමීන් වහන්සේලාට සිවුරු පූජා කරනවා. ඒකට තමයි වස්සාවාතික වස්සාවාතිකන්නේ කටිනානිසංස ලැබෙනවද? කටිනානිසංස ලැබෙනවා. එතන සංඝාත දැන් එතන අපි ඉස්සරහට කතා කරන්න පුළුවන් වෙයි. එතකොට දැන් මේ දැන් කටිනයක් කියන්නේ එක චීවරයක් නේ අපි. එහෙමයි. මිනිසුන්ට තේරුම් ගත්තොත් එක සිවුරක්. එහෙමයි. මේ සිවුර දැන් එදා මේ ගිහියෝ බොහොම ශ්‍රද්ධාවෙන් මේක අර අහසෙන් වටනවා වගේ කියලා කියන්නේ ඇත්තටම අපි කටන පුංකම් අර සංවිධානය කළා සූරහරේ මිනිස්සු දායකයෝ ඒ වස්සකම ස්වාමීන් වහන්සේට ඊට ඉස්සෙල් දවසේ මේකයි කටින් කීවරේ කියලා පෙන්වන්න හොදලා. ඒ කියන්නේ කටින් පූජා කරන දවසේ උදේ තමයි පන්සලට ගේන පන්සලට ගේන්නත් වෙන්නේ. ඉගෙනලා ඒ දාට අර ඉතින් අපිට මේ කාලයක් එක්ක අපිට අහසෙන් වදිනා වගේ ඒ සිවුර සංඝයාට පූජා කරන්න පුළුවන්. ඒක සංඝයා ඒක ඒ ස්ථානයේ වස්සකපු ස්වාමීන් වහන්සේලාට මෙදා දවසේ මේක කරන්න ඕන දෙයක් සීමා මාලකයට ගිහිල්ලා අහනවා දැන් මේ ස්ථාන සේනාසනේ 19ක් වස්සසුවා මේ 19මගෙන් මේ අවසර පොඩ්ඩක් දැන් කටින සිවුර පූජා කරනකොට ඒහා සමානව තව දේවල් තියෙනවනේ අපි හංගන්නේ දැන් සමහර තැන් කප්පු පූජාවක් වගේ තියෙනවා. එතකොට දානේ සකස් කරන කටිනේ සඳහා එතකොට අර මේ මං කටින ජීවරන් සංඝස්ස දෙන්න කියලා කියනකොට මේ අර ඔක්කොම පූජා වෙනවද? ඒව වෙනම පූජා කරන්න ඕනද? සාමනාන්ත ඇත්තම ඔක්කොම වෙන වෙනම පූජා කරන්න අවශ්‍ය නැහැ. ධර්මයේ සඳහන් වන්නේ දැන් ගෙදරට දාන හදනවා. ඒත් මල වෑංජනයක් හදනවා එහෙමයි. වෑංජනේ හදනකොට දැන් මේ මම මේ කර්ම පින්කමත කටන දානයට ගෙනියන්නයි හදනකොට ඒ දානේ පවා තව ගණන්වත් නැහැ. එහෙනම් ගෙදර වීම පූජා වෙනවා. පූජා වෙනවා මේ කටි මේක මේක. ඒකයි මේකේ තියෙන විශේෂම පින්කම කියලා කියන්නේ. එතකොට ඒ නිසා අපේ දායක පින්නතුන්ලාට දැන් අර තියෙන හිතට දැනෙන්න අර තමන් පූජා කරපු දේ ආය අර කප්පුකෙන් ගලවලා හරි මේ අරගෙන ආය ස්වාමීන් වහන්සේට පූජා කරන්න එතන කාලේ සමහරලාට මේ කලමනාකරණය කරගන්න බැරි යනවා මොකද සමහරලාට පොඩිම තේමා තමන්ගේ පිළිතර පූජා කරන්නේ සහ සමහර කටින දවස්වල ගෙවල් වල කෑම හදන කොටත් පරිස්සම් වෙන්න ඕන. වැඩිලා කටිනට පූජා කරනකොට තමන්ට කන්න තියෙනවා පූජා වෙන්න පුළුවන්. <laughs> එහෙමයි. එතකොට අපි හඳුන්නේ අර දැන් සඳහන් වෙනවා මේ කප්පකට ඉඳි කට්ටක් පූජා කරත් ඒක කටිනානිසංස ලැබෙන වගේ ඒ අතන ස්වල්ප තමයි දැන් ස්වාමීන් වහන්සේ වස්තුව නෙවෙයි අතන ඒ යොදන සිත තමයි. ඒ යොදන කුංචි දේ ලොකු දේ කියලා එකක් නෑ එදාට යොදන සියලුම දේ කටිනානිසංස ලැබෙන මහා පින්කමක් බවට මහා එදාට කියන්නේ අපි හන්නේ අර කටින් කීවරේ පූජා කරන වෙලාවටද ඊට පස්සේ ඒ දවස ඇතුළත ගායකයන්ට ඒ මොහොත තමයි. ගායකයන්ට ඒ මොහොත. ඊට පස්සේ දැන් ඒ කටින සීවරේ රැගෙන ගිහිල්ලා දැන් හාමුදුරුවන්ට පූජා කරනවා. සාමණේරලාට දැන් ඒක ලැබුණාට පස්සේ සාමණේරලා දැන් සීමා මාලකයට ගිහිල්ලා කතා කරගන්න දැන් මේ කටින සීවරයක් සංඝයාට ලැබිලා තියෙනවා. සංඝයාටම පුජ්‍යලෙකුට නෙවෙයි. සංඝයාට ලැබුණාම සංඝයාගෙන් අහනවා දැන් කාටද මේ කටින් සීවර අපි පවරන්නේ. පවරන්නේ. ඒ වෙලාවේ සාමාන්‍ය ක්‍රමේ නම් විරත් සිවුරක් තියෙන සිවුරු දුර්වල වෙලා තියෙන හින්දුස්සවර තමයි ඒක පවරන්නේ කතිකා කරලා. අද කාලේ හැමම දුෂ්කරතා නැහැ. ඉතින් අර ස්වාමීන් වහන්සේලා කතිකා කරන අහවල් ස්වාමීන් වහන්සේට නම් මේක යෝග්‍යයි. යෝග්‍යයි. ඒ වෙලාවේ එතන ස්වාමීන් වහන්සේලා ඒ සිවුර පවරනවා. ඒ කියන්නේ අපි හන්නේ දෙසරයක් පූජා වෙනවද මේක? දෙසරයක් පූජා වෙනවා. ඉතින් දෙසරයක් නෙවෙයි ඊට පස්සේ තවත් පූජා වෙනවා මේක. ආහ් ආහ්. ඉතින් ඊළඟට ස්වාමීන් වහන්සේ අර ස්වාමීන් වහන්සේගේ කටිනේ පවරපුවාම කටනයක් ලැබපු භික්ෂුවට තමයි ස්වාමීන් වහන්සේ අර සියලුම ජීවත් පරිස්කාරයි කියන්නේ. ආ ඒ ඒක ඒ මොහොත විතරක් නෙවෙයි චීවර මාස දැන් මේ මාසේ ඉඳලා තව මාස පහක් යනකම් ඉස්සරහට ලැබෙන සියලුම සාංගික වස්තු පුද්ගලික කරන වෙනවා. එහේ ඒ අපිට සාංගික දෙයක් සම්හංශ මේ විනය කර්මය කියන්නේ අපි ඒක අපලෝකණයෙන් ඒක පුද්ගලික කරණය කරන්නේ. නමුත් මේ කටිනාංශ ලැබෙන මාස පහේ ඒ වත් සිවර මාසයේ ඉඳලා ඉදිරියට මාස පහ අර ස්වාමීන් වහන්සේට පුළුවන් ඒ ලැබෙන ඕනම කිවටක් උන්වහන්සේට ඕන විදිහට පාවිච්චි කරන්න. එතකොට ඒ වගේ මහා පුදුම ආනිසංස ගොඩක් මේකේ ලැබෙනවා. එතකොට දැන් ඒ ස්වාමීන් වහන්සේ නැවත කටි කිවරල සබාගත් ස්වාමීන් වහන්සේ උන්වහන්සේ දන්නවා දැන් මේක මේ ඔක්කොම ගොඩ කරගෙන ඉන්න කෙනෙක්. උන්වහන්සේ නැවත මේ අනුමෝදන් කරනවා. අනිත් ස්වාමීන් වහන්සේට ඒවා බෙදා දෙනවා. එතකොට මේක දාණයෙන් දාණේ මහා ප්‍රබල දානයක් වගේ. ඒකට එහෙම අනුමෝදන් කරාට පස්සේ අනිත් හාමුදුරන්ටත් අර විදිහට ඒව පරිහරණය කරන්න පුළුවන්. ඒ සාන්නතරට ඒ පරිහරණය කිරීමේ හැකියාව ඒ සාන්තින් තියෙනවා. හැබැයි තව දෙයක් දැන් මෙතන චිව් චිවුරු විතරයි සාන්ත අපි හිතමු දැන් වස්තින් කමකදී විහාරස්ථානයේ ඉදම අපූජ කරනවා. එහේ. දැන් අපි ඒකත් නැත්නම් මේ වස්වසන ස්වාමීන් වහන්සේලා දැන් කටින් ලබාගත්තු ස්වාමීන් වහන්සේ නමක් අපි හිතමු ආ මට එහෙනම් මේ ඉඩමත් ඇයිති කියලා. එහෙමයි. කියන්න පුළුවන්. හැබැයි සාපේ ඒ වගේ දේවල් ආයි තියෙන්නේ නැහැ. ඒවා ඒ විහාරස්ථානයට කියන කපිනාන් සංසදායකයට ලැබෙනවා. හැබැයි කටින් ජීවරේ ලබා ගත්ත බිස්සුවට පුද්ගලිකව ඉඩම ලබා දෙන්න එහෙම ක්‍රමවේදයක්. එහෙමයි. එමනේ චූරු ගැන කියන්නේ. එහෙමයි. දැන් චූරු පිළිකර එහෙම නැතු වුණොත් එහෙම සමහරවිට ඒව ගර්භදත් ඇති වෙන්න පුළුවන්. එහෙමයි. එහෙමයි. ඒකට අපි දැන් කාල සම්පත්තිය ගැන තමයි සාමාන්‍යයෙන් කරුණේ. මතක් කරගන්න. මතක් කළේ. එහේ එතකොට අපි හන්නේ දැන් කටිනිය හා සම්බන්ධ වෙන බොහෝ සම්පතීන් තියෙනවා දැන් කාල සම්පතිය, පුද්ගල සම්පතිය, දේදම් සම්පතිය ආදී වශයෙන් අපි කරුණ කාරණා කතා කළා. කාල වේලාව ඉක්මව යන නිසා අපට අපසතු කාල සම්පතිය බොහොම ඉක්මනින්ම ගෙවි යන නිසා අපයන්නේ කටින පින්කමක තියෙන ආනිසංස පැත්ත විග්‍රහ කරගත්තොත් වඩාත් යොදේ. හොඳයි සම්මා ඒක ඉස්සෙල්ලා මම පොඩ්ඩක් අර කාල සම්පතිය නාමිකව ඒ සම්පත්‍ය ගැන පොඩ්ඩක් කියන්නම්. ශ්‍රද්ධා සම්පත් වෙන එක තමයි අත්‍යවශ්‍යයි. ශ්‍රද්ධාව නැතිනම් නිවිත් කරගන්න බෑ. ඊළඟට සාමි දෙය ධම්ම සම්පත්තිය ධාර්මික චීවරයක් සකස් කරගන්න ඕන. ඊළඟට පුද්ගල සම්පත්තිය කියලා කිව්වේ මේ උපසම්පදා භික්ෂුන් වහන්සේලා මේකට වැඩ ඉන්නම ඕන. එහෙමයි. නැත්නම් පෙරව සමාදන් වෙලා වැඩ ඉන්න ඕන. ඉතින් පරිසම්පත්තිය කියලා කිව්වේ දායකයෙක් ඉන්න ඕන. ඊළඟට ප්‍රතිග්‍රහයකුත් මේ ඉන්නට ඕන. මෙන්න මේ වගේ මේවට ගොඩාක් දේවල් එකතු වෙන්න ඕන කටින්කමක් කරන්න. එහෙමයි. ඊළඟට අපේ ස්වාමීන් වහන්සේ අහව ප්‍රශ්නේ දැන් මේ කටිනයෙන් ලැබෙන ආනිසංස. දැන් මොකද මිනිස්සුත් අද ලොකුවට මේ කටිනකින් කමක් කරගන්න. අම්මලා නිතරම ඇවිල්ලා කියනවා අපිට උනත් අනේ ස්වාමීන් වහන්සේ මට තාම බැරි වුණා කටිනයක් කරගන්න. يعني ඒ තරම් ඒ අයගේ හිතවලට මේක වැඩිලා වැඩිලා තියෙනවා. එහෙමනම් මේකේ ආනිසංස සැබවින්ම මහා විශාලයි. ස්වාමීන් අපි අර මුලදී මතක් කරපු විදිහට මේක විනය හා සම්බන්ධ වෙන නිසා තමයි මෙතර ආනිසංස ලැබෙන්නේ. ඒක අපි මුලින්ම හොඳටම තේරුම් ගන්න ඕන විනයෝ නාම ශාසනක් ආය කියලා සංගීතකාරක මහරහතන් වහන්සේලා අටුවාපොත්තර කියලා තියෙනවා. විනය තමයි මේ ශාසනයේ ආශායශ. එහෙමනම් ඒ විනයෙන් තොරව ශාසනයක් පවතින්නේ නැහැ. එහෙනම් මේ විනය කර්මය හා සම්බන්ධ වෙන දානයක් නිසා තමයි මේකට මෙච්චර ආනිසංස ලැබෙන්නේ. විනය කර්මයක් හා සම්බන්ධ වෙනවා කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ මෙතන හරියම වැදගත් තැනක්. ශික්ෂාපද පහකින් විසුන් වහන්සේට ලිහිල් භාවයක් ලැබෙනවා. එහෙනම් දැන් අතර මේ ශික්ෂාපද ස්වාමීන් වහන්සේ ලිහිල් කරන්න බුදුරජාණන් වහන්සේ හැර වෙන කිසිම ශ්‍රාවකයකට පුළුවන් කමක් නැහැ. එහෙනම් එතකොට බලන්න මේ කටින පින්කමට පුළුවන් ඒකෙන්ම තේරෙනවා මේකේ තියෙන කඩගතිය කටින පින්කමට පුළුවන් ඒ පින් ඒ ශික්ෂාපද ලිහි කරන්න. එහෙම. යම්කිසි කාල සීමාවකට. යම්කිසි කාල සීමාවකට. ඒ ශික්ෂාපද පහ තමයි අනාමන්තකාරෝ, අසමාදානකාරෝ, ඝනබෝධනම්, යාවදත්ත සීවරම්, යෝත තත්පුරු පාද. එතකොට දැන් ඔතන ස්වාමීන් වහන්සේ අනාමන්තකාරෝ කියලා කියන්නේ විසුණු වහන්සේ නමකට. දැන් මේ අපේ හාමුදුරුවෝ පවසන්නේ කඨිනානිසංස ලැබිච්ච භික්ෂුන් වහන්සේලාට ලැබෙන ආනිසංස. අන්න මම ඒ භික්ෂුන් වහන්සේලාට ලැබෙන ආනිසංසත් එක්කම ඊට අනුරූපව ගිහියන්ට ලැබෙන ආනිසංසය කියන්නේ මම හදන්නේ. හදන්නේ. එහෙම. ඒක සංස අනාමන්තකාරය කියලා කියන්නේ දැන් භික්ෂුන් වහන්සේ නම සේනාසනෙන් එළියට යනකොට ඉන්න කැපකරුවෙකුට හරි කියලා යනවා මම පොඩ්ඩක් එළියට යනවා. එහෙම. එහෙම නැත්නම් හිතුමතේට භික්ෂුන් වහන්සේට වාහනය ගත්තා නැත්නම් මේ කියන්නේ නැතුව එහෙම යන්න බෑ. කාට හරි ඉන්න කපකන් මම පොඩි හාමුදුරුවමකට හරි මම පොඩ්ඩක් ධර්ම දේශනාවකට යනවා නැත්නම් අහවල් තැනට යනවා. එහෙම ඒ කියලා යන්න ඕනේ. අනිත් ඒ ශික්ෂා පදයක්. හැබැයි වස් සමාදන් වෙලා වස්සාන් සංස ලබන කාලේ මේ තීවර මාසයේ නැත්නම් මේ මේ ආන්සංස ලබන මාස පහ තුළ වික්ෂුන් වහන්සේ නමකට කියන්න නැතුණා යන්න පුළුවන්. යන්න පුළුවන්. ඒ කියන්නේ ගමේ හරි භාවනා මධ්‍යස්ථානයේ හරි පන්සලේ හරි හාමුදුරු එක සැරේට කටින කටිනින් පස්සේ පන්සලේ නැති වුණොත් දායක හිතා ගන්නවම කටිනානි සංඛ්‍යාවක්. කටිනානි සංඛ්‍යාවක් හිතා ගන්න. එහෙමයි. එතකොට දැන් සාමාන්‍යයෙන් එතකොට අනාමන්තරය ඒක දාය ඉතින් දායකයන්ට ලැබෙන ආනිසංසය තමයි ශක්ති රජු. ශක්ති රජු. ශක්ති රජුවන්ට වගේ ශක්ති රජුවන්ට සාංශි කියන දෙයක් තමයි ඕනම රාජ්‍යයකට යන්න පුළුවන් වීසා නැති. එහෙම. එතකොට දැන් ඒ වගේ ඒ කියන්නේ ඒ කියන්නේ ශාරීරික භාවය ඕන තැනක Tamanට අයිතියක් තියෙනවා. අන්න ඒ වගේ දායකයටත් අර ස්වාමීන් වහන්සේට අර ලිහිල් භාවය ලැබිච්ච නිසා දායකයටත් ඕන ඕන තැනක ගිහිල්ලා බොහොම ශාරීරික භාවයෙන් කටයුතු කරන්න පුළුවන්. දැන් ඇත්තටම ඕන තැනකට යන්න එයාට ඒ කුණු ශක්ති විපාකයෙන් ලැබෙනවා. ඒක තව ටිකක් පැහැදිලි කරගත්තොත් ඕන තැන කියන්න දායකයට ඕන තැන කියන්න පුළුවන් සෙයි. ඉතින් අපි හිතමු ස්වාමීන් වහන්සේ මෙහෙමයි. දැන් ඒකෙන් කියන්නේ ශක්තිති රජ වෙන්නත් පුළුවන්. එහෙනම් කියන්නේ කඨිනානිසංසයේ විපාක හැටියට දැන් ශක්තිති රජුරවන්ට ඕනම රාජ්‍යයකට යන්න පුළුවන්. විශාරදෙක් වගේ විශාරදෙක් වගේ යන්න යන්න පුළුවන්. කියන්නේ අපිට දැන් අපි හැමෝම කැමතිනේ අපේ ස්වෛරී භාවයට. ඒකුත් මේ කඨිනානිසංසයේ ශක්තිති රජුරවන්ට කියන පුදුම ස්වෛරී භාවයක්. ඕන දෙයක් කරන්න පුළුවන්. අන්න ඒ වගේ විශාරදව ඕන තැනකට යන්න පුළුවන්. මේ කඨිනාංශංශයක් හැටියට. ඒකද අනාවන්තකාරෝ අර බිස්සුනාංශයට අර ශික්ෂාපදයෙන් ලැබෙන ලිහිල් භාවය. ලිහිල් භාවය. ඊළඟට ස්වාමීන් වහන්සේ අසමාදාන කාර්ය. විසුණුනාට ලැබෙන දෙවන ශික්ෂාපදයේ ලිහිල් භාවය. එහෙම. දැන් අපි ස්වාමීන් වහන්සේ තමකට මේ තුන් සූර හැමදාම Tamange ළඟ තියෙනවා. එහෙම. තුන් සූර අදිස්ථාන කරන භික්ෂු මහත්ලා ඉන්නවා. අදිස්ථාන කරන්නේ නැති භික්ෂු මහත්ලා ඉන්නවා. අදිස්ථාන කරන භික්ෂුව තමන් ළඟම සූර තුන තියාගන්න ඕනේ. හැම අරුණක් නගිනකොටම සූර තුන ළඟ තියෙනවා. හැබැයි මේ ආනිසංස ලබන මේ කාලේ එහෙම සීරි කොහෙ තිබ්බත් ඒක ප්‍රශ්නයක් නෑ. එහෙනම් ඒ ලීල් භාවයේ බුදුන් වහන්සේ ලැබෙනවා. බලන්න බුදුරජාණන් වහන්සේ නමක් විතරයි මේ සිකපදය ලිහිල් කරන්න පුළුවන්. කටිනට පුළුවන් ලිහිල් කරන්න. ඉතින් ඒකේ විපාක හැටියට දායකයට ලැබෙන ආනිසංසය තමයි ස්වාමීන් වහන්සේ කොහේ හරි යනකොට මේ ඇඳුම් පැළඳුම් බුලත් අවශ්‍ය කරන දේවල් කෑම් බීම පෙට්ටි ගහගෙන යන්න ඕනේ. එහෙනම් සක්විති රජුරවන්ටත් එහෙම කියනවනේ එහෙනම් සක්විති රජුරවන්ට මේ ඔක්කොම බැඳගෙන යන්න ඕන නැහැ පෙට්ටකන් එහෙනම් ගිය ඒ යන තැන ඒවා පහළ වෙන ඒවා ඒ අවශ්‍ය කරන දේවල් තියෙනවා දැන් අපි අද කියන්නේ එතර පිනක් එතර පිනක් නේද අපි ගත්තොත් ලොකු ප්‍රදේශයක් ගත්තොත් රටේ ජනාධිපති කෙනෙක් ගත්තොත් ජනාධිපතිතුමාට දැන් මේ කොළඹ නගරේ ඉඳලා තවත් නිවරට යනවා නම් එහෙත් ජනාධිපති මණ්ඩලයක් තියෙන. ඒ ඔක්කොම සකස් වෙලා තියෙන. ඒකට පිනෙන්. එහෙයි. ඒකයි බත්මුල් දනගෙන හිපුව ඇති මාර්ගය. ඔහේ මාත් ඒ කෙනාගේ ස්වභාවය. එහෙම ලැබුණත් එහෙම අවස්ථා තියෙනවා. එහෙම. එතකොට සම්මත ඒ වගේ අන්න දායකයටත් ඒ වගේ යන යන තැන තමන්ට අවශ්‍ය දේ ලැබෙනවා. පහසුකම් ලැබෙනවා. අනාමන්ත කාර්යය. ඝන භෝජනය කියලා කියන්නේ සම්හස ඒක ඒ කාලේ සබ්බග්ගි දිසුණහතර කරපු වැඩක්. ඉතින් මේ දායකයන්ට කෙනකප නිමන්ත්‍රණ දෙන්න අපේ ගෙදර මස් කන්න. අපේ ගෙදර ඉන්න අද බත් කන්න. ඉතින් ආහාරයෙන් එන්න කියන එක. ඒක සැප නැහැ. ඊළඟට ඒ වගේ ඒ වගේ ආහාරයක් රස ආන්සන්ත ලැබෙන කාලේ එහෙම ඩයටිස්ට්ස් එහෙම යන්න උනත් පුළුවන්. හරියට අර කියන්නේ අර හලාහල විශේ පවා ඒ විස නැති වෙනවා කියන එක. කියන්නේ ඒ විසුණු මහන්සියට ඒකට ඩයටයටත් ඒ වගේ මාංශාංශයක් ලැබෙනවා. ඒ කියන්නේ අයෝග්‍ය ආහාර යෝග්‍ය වෙනවා. අකපහාරේ කැප ආහාරයක් බවට පත් වෙනවා. ඒ ඩයටයටත් ලැබෙන ආංශාංශය තමයි මොනම විදිහකටවත් ජීවිතේ විසක් සම්ප විපක්වත් ආහාරයක් නිසවීමක්වත් ආහාර අපත්‍ය වීමක් වෙනුත්ම නෑ ඒ වගේ සකෝකතෝ සම්පත් පහළ වෙනවා ඒක ඒ වගේ සම්හත ඔයගේ ආනිසංස රාශියක් තියෙනවා දැන් ඊළඟට යාවදත්ත චීවරම් කියලා කියන්නේ කැමති කැමති විදිහට දැන් අපිට එහෙම සූර්යකාන්ත කරන්න බෑනේ දැන් මිනිස්සුන්ට නම් අඳුන් සතියෙන් සතිය මාරු කරන්න පුළුවන් දවසින් දවස මාරු කරන්න පුළුවන් වික්ෂුන් වහන්සේලා වන අපට කොච්චර සිවුරු ලැබුණත් අපි කැමති කැමති විදිහට පාවිච්චි කරන්නේ නැහැ නේ. අපට විනය කර්ම තියෙනවා. ඒවා ගැළපෙන විදිහට තමයි අපි ඒවා පාවිච්චි කරන්නේ. හැබැයි මේ ආනිසංස ලැබෙන කාලේ ඇක්ටි තාක් සිවුරු වික්ෂුන් වහන්සේට පිළිගන්න පුළුවන්. පිළිගන්නත් පුළුවන්. පාවිච්චි කරන්නත් පුළුවන්. අපි පිළිගත්තර සමග අපි ඒවා ගබඩාවට දාලා කාට හරි දෙන්න සාමාන්‍යයෙන් දානමය පින්කමකට අපිව තැන්පත් කරලා තියෙනවා. මොකද අපේ පරිහරණයට අපි ගන්නෑ එහෙම. අපිට එහෙම ගන්න ගියොත් එහෙම සිවුරු ගොඩ ගහේ අපේ කාමවත් වෙරෙන්නේ. එහෙම. එහෙම අපි සිවුරු පාවිච්චි කරන්නේ නැහැ. එහෙමනම් නමුත් මේ ආනිසංස ලැබෙන කාලේ ඕන තරම් සිවුරු පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට ත්‍යාවදත්ත සිවුරන් ඊළඟට යෝෂකත්ව සිවුරුපාද. යෝෂකත්ව සිවුරුපාදය කියලා කියන්නේ ඒ ආනිසංස ලැබෙන කාලය තුල ලැබෙන සංඥාට ලැබෙන සංඝ සතු සියලුම පරිස්කාර කිසිම මේ කර්මයකින් තොරව උන්වහන්සේ ලබාගෙන පරිහරණය කරන්න පුළුවන්. පුද්ගලිකව පරිහරණය කරන්න පරිහරණය කරන්න පුළුවන්. එතකොට ඒකේ ආංශංක වශයෙන් දායකයාටත් සිතු උපැති. දැන් අපි හිතමු ඉඩමක් ගන්න එක ඉඩම් ගොඩක් ලැබෙනවා. ගියක් ගන්න ගියත් ඉතින් ඕන තරම් ගෙවල් මාලිගා වගේ පහළ වෙනවා. අපි මේ වගේ භෞතික සම්පත් බලාපොරොත්තුෙන් කියන දෙයක් නෙවෙයි. එහෙමයි. නමුත් ඒ තරම් මහා ප්‍රබල ආනිසංසයක් ලැබෙනවා. මොකද බුදුරජාණන් වහන්සේ නමකට පමණයි මේ ශික්ෂාපදයක තියෙන ඒක දැඩි කරන්න හෝ ලිහිල් භාවයක හරි පත් කරන්න ශික්ෂාපදයක් සංශෝධනය කරන්න පුළුවන් එකම උත්සමයා තමයි බුදුරජාණන් වහන්සේ. එහෙනම් සරුවත් මහරහතන් වහන්සේට ඒ අවස්ථාව නැහැ. නමුත් එවැනි මහා ශ්‍රාවකයෙකුටවත් නැති අවස්ථාව මේ කටින චීවරයේට තියෙනවා. ලිහිල් භාවයට පත් කරන්න හරි తాවකාලිකව හරි නිල් භාවයටපත් කරන්න මේ කටින සිවරයකට පුළුවන්. ඒකයි මේකේ ආනිසංස මෙච්චරටම ලැබෙන්නේ. එහෙමයි. අපේ හාමුදුරුවෝ මේ සාම්ප්‍රදායික කටිනානිසංස විස්තර කතනයකට වඩා නැවුම් විදිහට ඒක ඉදිරිපත් කළා කියන එක තමයි මගේ හැඟීම. මොකද සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට කටිනානිසංස දේශනාවකදී ශ්‍රාවක දායකයාට ලැබෙන ආනිසංස පිළිබඳව තමයි ඉස්සෙල්ලාම කියන්නේ. මොකද හාමුදුරුවෝ බොහොම ලස්සනට භික්ෂුන් වහන්සේලාට ලැබෙන කටිනානිසංශ ඒ කුල භික්ෂුන් වහන්සේලාට ලැබෙන වරප්‍රසාද ශික්ෂාපද ලිහිල් භාවයේ ඒ ලිහිල් භාවයත් එක්කම ගිහියන්ට දායක පින්වතුන්ට ලැබෙන ප්‍රතිලාභ පිළිබඳව කරුණු කාරණා සිහිපත් කළා. අපේ හාමුදුරනේ අපි ගොඩාක් තැන්වලදී අහලා තියෙන මේ කටිනානිසංශ දේශනාවලදී මේ කල්ප ගානක් අපායේ උපදින්නේ නැහැ. ඉන්දිකටු පාරක් පාසා කටිනසීව මහාන කොටසක් පිටට ලැබෙනවා. එයා දුවශයෙන් මේ නාලක මහරහතන් වහන්සේගේ කතා නාගික මහරහතන් වහන්සේගේ කතා ප්‍රවෘත්තියත් එක්ක අපි ඒ පිළිබඳව මොකද එහෙම කියුවේ නැතුනොත් ඒකත් සමහරට මේ කටිනානිසංශය හරියට විස්තරුනේ නැති වෙන්න පුළුවන්. ඒ පිළිබඳව පොඩ්ඩක් විස්තර කරොත් අත්‍යවශ්‍ය සම්හාන්ත මේ ආරපතේ ආරපතේ සක්ත සත්‍විසින් තෙම ඒ දේශනාර කඨින දානං දත්වාන සංඝේ ගුණ වරුත්තනේ හිතෝතින්සේ මහා කප්පේනා විජානාමි දුද්දති එහෙම කියන්නේ මස් තියනවනේ දසන තියනවා තියනවා ඒකවල අපේ සංඝාත අතරම දැන් අපි දැන් මේ කතා කරගෙන ආපු ඒවලුත් එක්ක මම හිතනවා සදහවත් දායකයන්ට මේක හොඳටම තේරෙනවා මෙච්චර මේ වර්ණනා කරලා තියෙන අපේ අටුවාචාර්ය මහන්සියලා ඊළඟට මේ ධර්මයේ තුල මේ කටින දානමය පින්කම මෙච්චර වර්ණනා කරලා තියෙන මෙන්න මේ සම්බන්ධතාවය නිසා. එහෙනම් ඔය මේ නූලක් නූලක් පාසා නැත්නම් ඒ සංකීර්ණ පාරක් පාසා ශක්ති රාජ සම්පත්තිය ලැබෙනවා අපිට ඒක නෑ කියන්න බෑ. එහෙනම් සංත මොකද ඒ කුසලයේ ඒ තරම් ප්‍රබලයි. නමුත් අපිට අපි ප්‍රාර්ථනා කරන්න ඕන අපිට මේ බහුභෝග සම්පත් මේව අපේක්ෂා කරගෙන අපිට මේවා ලැබෙන්න ලැබෙන්න කියලා හිතාගෙන අපි මේ පින්කම් කරනකොට ඒකක් නෑ. මොකද මේ ලෝකේ ඒතර දන්නම නැතුව සංහාව වැඩෙනවා. සංහාව වැඩෙනවා. අනිත් එක අපි මේ ලෝකේ නොලබපු සම්පත්තියක් නෑ. එහෙනම් ලෝකේ හැම කෙනෙක්ම වගේ මේක මහා අනවරාග්‍ර ගමනක් අනවරාග්‍ර සංසාරයක්. ඒ නිසා අපි මේ ලෝකේ ලබන්න තියෙන සියලු සැප ලබලා තියෙන අපි ගිහිලා නැති සුද්ධාවාසයට විතරයි. අනිත් හැමතැනටම අපි ගිහිල්ලා තියෙනවා. එහෙනම් අපි මේ වගේ ගාම්භීර පින්කම් කළා ස්වාමීන් වහන්සේ ඒ වගේම අපිට ලැබෙයි. ප්‍රාර්ථනා කළත් නොකළත් ඒවා අපිට ලැබෙයි. අපි එකම ප්‍රාර්ථනා වෙන්න ඕන සියලු සැප ඉක්මවලා අපට නිවන් සප ලැබේවා කියන ප්‍රාර්ථනාව. ඉතින් නිවන සපදානයේදී පැහැදිලි වෙනවා. ඉතින් මේක නිවන් සප කරා නැත්නම් නිවන කරා යන කෙනෙකුට බොහොම උපකාරක මහා පින්කම්. ඒ අතරතුර සාංශාරික ජීවිතයේ සුවපත් සුඛා පටිපදා කිප්පා විඤ්ඤා තත්ත්වයට යන්න සුව ප්‍රතිපදාවෙන් ඉක්මනින් අවබෝධ කරගන්න ආර්ය සත්‍ය අවබෝධ කරගන්න මෙවන් මහණීය පින්කම් බෙහෙවින්ම උපකාරයි. හඳුරන්නේ ඉත සාමාන්‍යයෙන් කර්මයක් ප්‍රබල වෙන්නේ. ඒ ක්‍රියාවේ තියෙන විශාලත්වය අනුව එහෙම නැත්නම් ඒ ඒ ක්‍රියාවට යෙදෙන චේතනාවල විශාලත්වය. ඇත්තටම සාමාන්‍යයෙන් ඒක චේතනාවම තමයි. එහෙම. පින්කමක් සාර්ථක කරගන්නට එනතරම පින්කම කියලා කියන්නේ චේතනාවමයි. එහෙමයි. අපි දානය කියලා කියන්නේ දාන වස්තුව නෙවෙයි යොදන මහා මිත්‍ර දහස් නමකට ලක්ෂ නමකට නැත්නම් මහා පොදුම ධනයක් වියදම් කරන්නේ වස්තු ප්‍රමාණය මෙච්චරක් වියදම් කරා කියලා ආනිසංස ලැබෙන්නේ නැහැ. ඒ ක්‍රියාව හා සම්බන්ධ වෙන චේතනා සමුදාය තමයි කර්ම බවටපත් චේතනා හම්බික්කේ කම්මදාන කියන දේශනාවෙන් පැහැදිලි වෙනවානේ. එන්නේ කටින මේ පින්කම කටින දානමේ පින්කමක් සඳහන් කරනවා අපි දායක පාර්ශවය. ඒකයි අර අපි කතා කළේ මේ දායකයටත් මේ වස් කාලේ වස් සමාදන් වෙන්න කියලා කියන ඔය චේතනා සමුදාය ඉතා හොඳට ගොනු කරගන්න. තමන්ගේ හිතේ අලෝභයේ සමෝහ කියන කුසල මූලයන්ගෙන් සිත පුරවාගෙන නිලුම් මලක් වගේ මේ හිත තියාගෙන මේ පින්කම කරන්න පුළුවන් නම් ඒක ආනිසංස ක්‍රියා නිම කරන්න පුළුවන් කමක් නැහැ. අර පුද්ගල සම්පත්තිය කියන තැනදී දායකයා ඒ විදිහට සදහ සද්ධා සම්පත්තියත් එක්ක යන එක මෙතන චේතනාව හැටියට ගන්න පුළුවන්. චේතනාව හැටියට ගන්න පුළුවන්. මොකද සද්ධාව තියෙනකොට තමයි සද්ධාව නිසා යෝනිසෝ මනසිකාරය වැඩෙන්නේ. වැඩෙන්නේ. එතකොට යෝනිසෝ මනසිකාරයත් එක්ක ඒ සද්ධාවත් එක්ක තා හොඳින් ඒ චේතනා සමුදාය ගොනු කරගන්න අවස්ථාව ලැබෙනවා. අනික අපි හඳුරන්නේ දැන් දායකෙක් අද කාලේ කටින පින්කමක් කරනවා කියලා හිතන්නේ මේ අද හිතුණා හෙට කරනවත් නෙවෙයි. සමහර අවුරුදු ගාණක් තිස්සේ මෙයා කල්පනා කරනවා අවල් අවුරුද්දේ මම අවල් ගැන කටින පින්කම කරන්න ඕනේ කියලා. ඒතර ඒ පිළිබඳව పూర్ව චේතනා අප්‍රමාණව සමානව පහළ වෙන සාමනහඟ ඇත්තම දැන් ඒ කාලය තුළ දැන් අපි හිතමු සමාහලට අවුරුදු 5කට කලින් අහවල් වර්ෂයේ කටනේ කරනවා ඒ හැමදාම සිහි වෙන වාරයක් මාස අතර කුසල් කුසල් ඊට පස්සේ වසාරාධනාව ඉඳලා ඊළඟට අලුතෙන් ආයෙත් පටන් ගන්නවා ආයෙත් පටන් ගන්න. ඉතින් ඒ කාලය තුල අර ඒකයි අපි මුලින්ම කතා කළේ ඒ කාලය තුල දායක පාර්ශවය දැනගන්නට ඕන විහාරස්ථානට ඇවිල්ලා මේ ස්වාමීන් වහන්සේලාට මොනවාද අවශ්‍ය කරන දේවල් බලලා ඒ ගිලම්පත් ආදී දේවල් පූජා කළා දානවත් පූජා කළා වන්දනාවට ඇවිල්ලා ස්වාමීන් වහන්සේ ඒක හරි වැදගත් දෙයක් තියෙනවා මොකද අපි ස්වාමීන් වහන්සේලාගේ සිල්වත්කම් ගුණවත්කම් හොයන්නේ නැතුව දායක පාර්ශ්වයට අපි විශේෂයෙන් සාකච්ඡාව කරන්නේ එහෙනම් දායක පාර්ශ්වය දැනගන්න ඕන මහා සංඝයා කියන උතුම්ම ගෞරවයෙන් යුක්ත මේ පින්කම කරන්නේ. ඒකත් මට මතක් වෙන්නේ සම්පූර්ණ ස්වාමීන් වහන්සේ නමගේ යම් කිසි අඩුපාඩුවක් තිබුණා උන්වහන්සේලාගේ අඩුපාඩු සකස් කරගන්න මේ ධායතු අපිට මෙච්චර අස්ථාන කරනවා කරුණාවේ මෛත්‍රී පහපාන මේ සැලකන අපි මේ විදිහට ඉඳලා බෑ අපි හැමදාම නිකන් දානේ වන්දලවන ඉඳලා වැඩක් නෑ අපි අපේ හිත දියුණු කරගන්න ඕනේ අපේ ශික්ෂාපද ආරක්ෂා කරගන්න ඕනේ වෙලාව තියෙනවා මම පුංචි කතාවක් මම හිතන්නේ කතාව අපිට ඉදිරියට යොදා ගන්න වෙයි අපි හිතාම සීමිත කාල සීමාවක් තියෙනවා. ඒකේකට සාමාන්‍යව නෑ ඒක විනාඩි දෙක තුනකින් මම කියන්න නැත්නම් ඒක අඩුවක් වගේ තේරෙනවා. විනාඩි 5යි අපිට තියෙනවා. හා එහෙමනම් අපි ඒක අපි ඉදිරියේදී සිහිපත් කරමු. ඇත්ත වශයෙන්ම දායක පාර්ශවයෙන් හිතට ගන්න ඕන අනිවාර්යයෙන්ම සාමින්වහන්සේලාගේ ශික්ෂාපද හොයන්න යැත්තන්ට කොතනවත් විනය හොයන්න කොතනවත් බුදුරජාණන් වහන්සේ අනුදැනව දාරලා නැහැ. අපි දක්ෂ වෙන්න ඕන අපේ පින්කම හරියට කරන්න. එතකොට අපි සංඝයාට හොඳට උපස්ථාන කරනකොට ඒ ස්වාමීන් වහන්සේලා පව සකස් වෙනවා නේ අම්මලා මේ තාත්තලා අපේ අම්මා තාත්තා නෙවෙයි අපේ ඥාතීන් නෙවෙයි අපිට මේ විදිහට සත්‍යාන කරනවා අපිට මේ විදිහට සලකනවා අපි මේ විදිහට ඉඳලා බෑ අපේ සාසනික ප්‍රතිපදාව මීට වඩා අපි දියුණු කරගන්න ඕන අපේ මාර්ගය අපි මීට වඩා ඉදිරි කරගන්න ඕන කියලා උන්වහන්සේලාම සකස් වෙනවා ඒ යන්නත් උන්වහන්සේලාටත් මේ දානමය පින්කම මේ අම්මලා නැත්නම් මේ පින්කම කරන පුරුෂ මහා කල්යාණ මිත්‍ර පුරුෂයෙක් බවට පත් වෙනවා. දෙපිරිසේම සුහදත්වයේ මත මේ කටින පින්කමේ ආනිසංස වඩා තීව්‍ර කරගන්න පුළුවන් ආකාරය අපි හාමුදුරු සිහිපත් කළේ. ඉතින් කටින පින්කම සිදු කරන්නේ මූලිකව දායක පිරිස නිසා මොන බලවේගාවක් දායකයා ශ්‍රද්ධාවෙන් තමන්ගේ හිතේ පුළුවන් තරම් කුසල චේතනා වර්ධනය කරන විදිහට වස්සාන කාලයේදී කටින පින්කම් කරන කාලයේදී චේතනා මහත්වය වැඩි දියුණු කරගන්න තරමට ඒකේ ආනිසංශ දායකයාටම හිමි කරගන්න පුළුවන්කම් තිබෙනවා. ඒ වගේම ධර්මයේ සඳහන් කරලා තියෙනවා කටින පින්කමක් කරපු කෙනා චූල සෝතාපන්න සදිසෝවිය කියලා. පුංචි සෝවන් ඵලයටපත් වෙච්ච කෙනෙක් කියලා. ඒ කියන්නේ සෝවන් ඵලයටපත් වෙච්ච කෙනා අවිධාන්නව සතර අපායේ නිදහස් වෙච්ච කෙනෙක්. ඒ වගේ කටින පින්කමක් කරපු කෙනෙක් කල්ප ගාණක් යනකම් අපායগামී වීමෙන් වළකින්නට තරම් වළක්වන්නට තරම් මේ කටෙන පින්කම මහත් ප්‍රබල ආනිසංස උදා කරන පින්කමක් හැටියටත් ධර්මයෙන් සඳහන් කරලා තියෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වුණා අද අපි හඳුරන්නේ කටින දානය සහ අභිධර්ම පිටකයේ කොහොමද මේක සඳහන් වෙන්නේ කියන කාරණාව පිළිබඳව සාකච්ඡා කරන්න. අපිට ඒ සඳහා ඉඩ අවකාශ ලැබුණේ නැහැ. තවත් දානයේ පිළිබඳව මාතෘකාවකට දවසක් ඉඩ වෙන් කරගෙන අද අපි අපේ ධර්ම සාකච්ඡාවේ කටයුතු මේ සමාප්ත කරන්න බලාපොරොත්තු වෙනවා. අද අපි සාකච්ඡා කරේ විශේෂයෙන්ම කඨින දානය පිළිබඳව යම් ප්‍රායෝගික කරුණු කාරණා කිහිපයක් සමහර වෙලාවට දායක අපේ ප්‍රේක්ෂක පින්නතුන් මේ පිළිබඳව දැනවිලා දැනුවත් වෙලා තියෙනතු. ඒ වගේම නොදැනුවත් කාරණා බොහෝ අද දවසේ අපි දැනගත්තා. ඉතින් ඒ තුල අප්‍රමාණ කුසල් සිතිවිලි පහළ කරගත්තා. ධර්ම ශ්‍රවණමය, ධර්ම සාකච්ඡාමය කුසලයේ තුලින් පහළ කරගත මේ උදාාරතර කුසල ශක්තිය අපි ආශිර්වාදයක් බවට පත් කරනවා. විශේෂයෙන්ම අද ධර්මානුපස්සන ධර්ම සාකච්ඡාවේ දායකත්වයේ ඉස්ලා කටයුතු කරන්නේ අපේ කොළඹ නාරද බෞද්ධ ධර්මායතනයේද ප්‍රධාන දායකාවක වශයෙන් කටයුතු කරන පින්වත් විජයබාමාවතී නාවලපාර පදිංචි පින්වත් වෛද්‍ය විශ්වමිතා වීරරත්න මහත්මිය සහ දරුවන් එක්රාශී වෙලා මීට 6 වසරකට කලින් පන්ලෝසපත් වෛද්‍ය සුසාන්ත වීරරත්න දායබර ස්වාමි පුරුෂයාට සහ දෙපාර්ශ්වයෙන් දෙමව්පියන් වහන්සේලාට සහෝදරයන් තිදෙනා ඇතුළු සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. දූ දරුවන් ඇතුළු පවුලේ හැමත සෙත් ප්‍රාර්ථනා කරන්න. පූජනීය ස්වාමින් වහන්සේලා දෙනමට සෙත් ප්‍රාර්ථනා කරන්න හැම දිනාටම උතුම් නිර්වාණ අවබෝධය ප්‍රාර්ථනා කරන්න. ඉතින් අපි බොහෝම හදයාංගම් ප්‍රාර්ථනා කරන පින්වත් ස්වාමීත්වා වීරරත්න මෑණියන් ඇතුළු දරුවන්ගේ සිතැඟි සිතුම් සතුම් ප්‍රාර්ථනා බලාපොරොත්තු සියල්ලම එලෙස ඉෂ්ට වේවා, කල්ලෝසපත් සියලු ඥාතීන්ට පින් අයිති වේවා. සුජීවත් වාසය කරන සිත් පතන්ද බලාපොරොත්තු වෙන හැමත හැම ශාන්තියම වේවා. මේ ධර්මානුපස්සනා ධර්ම සාකච්ඡාව නරඹු ප්‍රේක්ෂක කින්වත් ඔබ සෑම දෙනාටම අද දවසේ මේ ස්ථානෙට වැඩම කරලා සමන් වහන්සේ සතු වටිනා ධර්මඥානෙ ඔබ අපහා බෙදා ගන්නට කාරුණිකව අපේ කල්යාණ මිත්‍ර මිරහවති පඤ්ඤාසිරි ස්වාමීන් වහන්සේටත් ඒ වගේම බෞද්ධ නාලිකාවේ කාර්යමණ්ඩලයේ පින්තුන්ටත් සෑම දිනකටම සියලු ආශිර්වාද උදා වේවා මේ උතුම් කුසලයේ අපහමත නිවන් සුව පිණිසම පවතිවා කියලා අපි බොහොම හදයන්ගම ප්‍රාර්ථනා කරමින් සාකච්ඡාවේ කටයුතු මේ සමාප්ත කරනවා හැම දිනාටම දරුවන් ධම්මානුපස්සන එනි ධර්ම රකින්න අවබෝධ කරගන්න